പ്രേත ලෝක. ඊටාම භයානක ජීවිතය. දුක්ඛිතයි භයානකයි කියලා කියනවා. සමහර പ്രേතයෝ බුද්ධාන්තර ගණන් බඩගින්නේ ඉන්නවා. විවිධ විවිධ പ്രേත කොටාස පිළිබඳව අපේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. බුද්ධාන්තර ගණන් බඩගින්නේ. වේලක් දෙවේලක් තුන් වේලක් නැති වුනහම අපට ඇති වෙන ගින්දර ගැන කල්පනා කරාම බුද්ධාන්තරයක් බඩගෙන ඉන්නවා කියලා කියන්නේ. බුද්ධාන්තර 100 ගණන් බුද්ධාන්තර 1000 ගණන් බඩගින්න ඉන්නවා. හැබැයි කර්මය විසින් කිසිසේත් ඔවුන් මරණයටපත් කරන්නේ ඒ වේදනාව විඳිනවා. සමහර പ്രേතයන්ට අනුන් අහක දාන සෙම සොටුවත් ආහාරයට ගන්න පුළුවන් කමක් තව සමහර අය නම් සෙම්සොටු මලපහ මලකුණු වැදෑමස් ඒ වගේ අහක දාන දේවල් අනුභව කරලා ජීවත් වෙන අයත් ඉන්නවා. නමුත් ඊටාම පිළිකුල් දේවල්. සියලු දෙනාගේම ජීවිත දුක් සහිතයි. പ്രേත කොට්ටාස ගණනාවක් සඳහන් කරලා තියෙනවා. ඔය අතර පින් ලබා ගන්න පුළුවන් പ്രേතයොත් ඉන්නවා. ඒ අයත් හරීම දුකසේ ඉන්න පිරිසක්. දුකේ අඩුවක් නැහැ. නමුත් පරදත්තුූප ජීවක කියන මෙන්න මේ ප්‍රේතයාට අපි දෙන පින් ලබන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් එක තමයි තමන්ගේ ඥාතීන් ඉන්න තැන බලාගන්න කර්මජ දිවසක් ලැබෙනවා කියලා සඳහන් කරනවා. මේ අයට විතරයි පින් ලබන්න පුළුවන් කියලා සඳහන් කරන්නේ. හැබැයි පින් දෙනතුරු ඒ අයත් ඉන්නේ අර අසීමාන්තික දුක්ඛන්දරාවෙම තමයි. ආන් ඒ නිසා අපි පින් දෙනකොට ඒ කාරණාවල් හරියටම සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඒ අයට ලොකු යහපතක් කෙරුවා බවටත්පත් වෙනවා. මම එහෙම සඳහන් කළේ සමහර අය මරණයටපත් වුනහම හත් දවසක් විතර යනකම් පින් ගන්න බැරි තැන්වල ඉපදෙනවා. ඊට පස්සේ මේ පින් ගන්න පුළුවන් තැනකට ඇවිල්ලා ආයෙ ඉපදෙනවා. සමහර අය මරණයත් එක්කම පින් ගන්න පුළුවන් තැනක ඉපදෙනවා. ඒ ගමම්ම පින් දෙන්න පුළුවන් නම් ඒත් ඒ ඇයට නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රමාණවත් කුසල් ලැබුණා. ආන් ඒ කාරණාවලුත් පින්නතනේ අපි හරියට දැනගන්න එක හරි වටිනවා. අපේ කෙනෙක් මිය පරලෝ ගියහම සාමාන්‍යයෙන් අපේ සිරිතක් තියෙනවා. මරණයටපත් වෙච්ච පුද්ගලයාගේ දේහය gedara තියෙනකන් නැත්නම් මරණයටපත් වුණ දවස් ඉඳලා 3 දවසක් අපි දානේ ටිකක් හදාගෙන පන්සලට ගිහිල්ලා පූජා කරනවා. සමහර ප්‍රදේශවල ওই සිරිත තියෙනවා. පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා ආහාර, පාන, වස්ත්‍රය ආන්ගේ පූජා කරනකොට පාන වර්ගයක් පොඩි රෙදි කෑල්ලක් හරි වස්ත්‍රයක් මේ කාරණා තුන පූජා කරන එක වටිනවා. එහෙම වුණහම ඒ අයගේ අවශ්‍යතා ටික ඒ අයට මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ වෙනවා. මෙරිච්ච ගමම්ම පිංගන්න පුළුවන් තැනක ඉන්නවනම් සමහර වෙලාවට මේ අනුමෝදන් කරන කුසලයේ ලබාගෙන ආහාර නැතිනම් ආහාර ලබලා පාන වර්ග නැත්නම් බීම ලැබලා වස්ත්‍ර නැත්නම් වස්ත්‍ර ලැබිලා තවත් කුසල් ලැබිලා ඒගොල්ලෝ එතනින් නිදහස් වෙනවා. හැබැයි සමහර අයට හත් දවසක් යනකම්ම පින් ගන්න බැරුව යනවා. ඔය කාරණාවත් පදනම් කරගෙන භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්නත් කලින් ඉඳලා තිබිච්ච මේ හත් දවසේ දානේ මේකට අපේ බුදුරජාණන් වහන්සේ මන අර්ථයක් එකතු කළා. ඒකට භාග්‍යතුන් වහන්සේ සම්මා දිට්ඨිය එකතු කළා. ඒ දන් දීමේ ක්‍රමයේ භාග්‍යතුන් වහන්සේ නිවැරදි කළා. ඒ නිසා අපි අතරත් හත් දවසේ දානේ හරි ප්‍රසිද්ධයි. හැමෝම සිදු කරනවා මේ පින්කම. හැබැයි ඒක හරියට හරියට ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන විදිහට සිදු කරන්න ඕනේ. මල්ලිකා දේවිය බොහෝ පින් කරගත්ත කෙනෙක්. ඒ වුණාට රජුරවන්ට කරපු වරදක් නිසා හත් දවසකට නිරේ යනවා. මහා කුසල් තියෙන නිසා හත් දවසකට තමයි නිරේට තීරණය වෙන්නේ. එනම් පින් ලැබෙන තැනකට එන්නේ හත් දවසකින් පස්සේ. පින් වල ප්‍රයෝජන ලැබෙන්නේ ඊට පස්සේ. තව එක භික්ෂූන් වහන්සේ කෙනෙක් ගැන සඳහන් කරනවා. උන්වහන්සේ තමන් පාවිච්චි කරපු තමන්ගේ සිවුරට ගොඩාක් ප්‍රිය කළා. අපවත් වෙලා ඒ සිවුරෙම ඉනිකුණෙක් හැටියට ඉපදුනා කියලා සඳහන් කරනවා. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට එදා උපදේශයක් දුන්නා. ඔය සිවුර දැම්මම බෙදන්න එපා කියලා. දැන් සිවුරේ අයිතිකාරය නැති නිසා භික්ෂූන් වහන්සේලා සිවුර බෙදා ගන්න ලෑස්ති වුණා. දැම්ම බෙදන්න එපා කිව්වා. හත් දවසක් පහ වුණාම සිවුර බෙදා ගන්න. මොකද භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ භික්ෂුව ඉපදුන තැන එතන ජීවත් වෙන කාලය හත් දවසක් වාගේ ඉක්ම ගියහම ඉනිකුණා මෙතනින් නිදහස් වෙනවා. දැන් බෙදන්න ගත්තොත් මගේ සිවුර මගේ සිවුර කියන බැඳීමත් එක්කනේ මෙතෙන්ට ආවේ. එහෙමනම් ඉනිකුණාට මහා සංඝයා ගැන ද්වේෂයක් ඇති වෙනවා තමන්ගේ සිවුර බෙදන නිසා. එහෙම වුණොත් බොහෝ භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නයි ඒ සිවුර දැම්ම බෙදන්න එපා කියලා දේශනා කරනවා. මේ වාගේ කරුණෝලින් පැහැදිලි වෙනවා එක එක අයට පින් ගන්න පුළුවන් වෙන කාල ප්‍රමාණය. ආන් ඒක නිසා මේ හත් දවසේ දානයක් අපි ගාව තියෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව ත්‍රිපිටකයේ කරුණු සඳහන් වෙන හැටියට අපි මේ පින්කම කරන්න ඕනේ හත් දවස පහු වෙලා. හත් දවසට කලින් කෙරුවොත් මොකද මෙයාට පින් ලැබෙන්නේ හත් දවසකින් පස්සේ නම් අපි පින්කම හත් දවසකට කලින් ඉවර කරාම පින් ගන්න එනකොට එයාට පින් ගන්න බැරුව යනවා. පින් නෑ අපි පින්කම ඉවරයි. ඒ හින්දා පින්කම කරන්න ඕනේ හත් දවස පහුවෙලා. ඒ පුද්ගලයා මරණයටපත් වෙලා පැය 24 ඒවා හතක් පහ වුණාට පස්සේ ධර්ම දේශනාවක් කරලා දානයක් දීලා එයාට පින් අනුමෝදන් කළාට කමක් නැහැ. එතකොට පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් අපි දෙන පින් දිහා බලාගෙන ඉන්නවා. පින් ලැබලා සුවපත් වෙනවා. නමුත් පින් ගන්න එනකොට පින්කම ඉවර නම් අපි මාසයක් ගිහිල්ලා දාන වේලක් දීලා පූජා කරලා පින් දුන්නොත් ඒ මාසේ යනකම්ම අර අතිශයින්ම දුක්ඛදායක പ്രേත අපායේ දුක් විඳින්න වෙනවා. මාසෙන් නොදී තුන් මාස යනකම්ම ගියොත් තුන් මාසයක්ම ප්‍රේතයෙන් විඳින අපමණ දුක අපේ ඥාතියා විඳින්න වෙනවා. ආන්ගේ නිසා අපි තමයි තීරණය කරන්න ඕනේ. අපේ කෙනෙක් ගිනි අඟුරු වලකට වැටුණොත් වැටිච්ච ගමම්ම ගොඩ ගන්නවද? දවස් 7කින් මාසකින් තුන් මාසකින් ගොඩ ගන්නවද කියන කාරණාව අපි තීරණය කරන්නේ. ඒ නිසා හරියටම අර්ථය සලකලාම පින්කම් කරන එක ඒ අයට මහත් ලොකු යහපතක් සලස්වනවා.